තෙරුවන් සරණයි බලාපොරොත්තු ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඉවසීමෙන් ආගෙන ඉන්නේ ඉතින් මේ මුලින්ම සඳහන් කරන්න ඕනි කියලා හිතුණා මේ ගොඩක් අය වීඩියෝ එක ඉවර වෙනකන් අහන්නේ නැහැ. average view duration එක එච්චර නැහැ. ඉතින් ඔබට ගොඩාක් කාරණා එකෙන් මිස් වෙන එක තමයි වෙන්නේ. විශේෂයෙන් මාත් එක්ක මේ WhatsApp සහ email හරහා සම්බන්ධ වෙන අයට නැවත නැවත ප්‍රශ්න ඇති වෙනවා හැම ප්‍රශ්නයකටම පිළිතුරු වීඩියෝස් වල තියනවත් එක්ක නමුත් අහන්නේ නැහැ වීඩියෝ එක ඉවර වෙනකන් හරියට සවන් දෙන්නේ නැහැ ඒ නිසා මම වගකීමෙන් කියනවා මාත් එක්ක ඔබ පෞද්ගලිකව සම්බන්ධ නොවුනට ඔබේ ජීවිතයට ඇති වෙන හැම මානසික ගැටලුවකටම උත්තර වීඩියෝ වීඩියෝ වල තියෙනවා. channel එකේ තියෙනවා. ඒ නිසා ඒවා ඉවසීමෙන් අහන්න, බොහොම නිවිහැනහිල්ල අහන්න වෙන වැඩක් කර කර අහන්න එපා. එතකොට තමයි ඔබට කරුණු කාරණා උකහා ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියන එක තේරෙන්නේ. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් අහන් ඉන්න හදිසි තීරණ ගන්න එපා කොටසක් විතරක් අහලා. ඉතින් බලාපොරොත්තු ගැන තමයි කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ බලාපොරොත්තු කියන ඒවට කවමදාවත් ස්ථීර පැවැත්මක් නැත. ඒක හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ බලාපොරොත්තු කියන දේවල් අපේ ජීවිතේ සාර්ථක විදිහට පොහසත් කරගන්න උදව් වෙන දේවල් නෙමෙයි. බලාපොරොත්තු කවදාවත් ඔබේ ජීවිතයට එන කරදර ප්‍රශ්න වෙනස් කරන්නේ නැහැ. කවදාවත් ඔබේ හිතට සහනයක් සැනසීමක් ගෙනහලා දෙන්නේ නැහැ. මේ කාරණා ටික ගැන ඔබ එකඟ වෙන එකක් නෑ. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් අහන් ඉන්න. එතකොට ඔබට තේරෙයි මොකක්ද මේ කියන්නේ කියලා. ඇත්තටම බලාපොරොත්තුවක් කියලා කියන්නේ ප්‍රාර්ථනාවක් නැත්නම් විශ් එකක්. එතකොට ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ අපිට යමක් අවශ්‍යයි කියන එක. නිසා තමයි අපි ප්‍රාර්ථනාවක් කරන්නේ. එතකොට අපි යමක් ඕනි කියලා කියන්නේ යම් විශේෂ දෙයකට තියෙන ඇලීමක් නිසායි අපිට යමක් ඕනි වෙන්නේ. ඒ ගැන බලාපොරොත්තු හැඟීමක් තියෙනවා, ආශාවක් තියෙනවා. ඉතින් මේක මෙන්න මේ මානසිකත්වය අපිව හැමදාම අරගෙන ගියේ බලාපොරොත්තු සුන්වීමක් කරා විතරයි. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි යම්කිසි බලාපොරොත්තුවක් තියුවාට පස්සේ අපි ඒක ළඟා කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාවන් කරනවා. අපි එහෙම වැඩ කරලා ඒකෙන් විශේෂ ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා වැඩක් කරනවා ඒකෙන් අපි වෙනම ඉමේජින් කරපු මවාගත්තු ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා එතකොට මේ බලාපොරොත්තු අතහරිනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඔබට යමක් වෙනුවෙන් යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාවය මත ඔබට යමක් වෙනුවෙන් යම්කිසි වැඩක් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මනසින් අතහරින එකයි මේ බලාපොරොත්තු අතහරිනවා කියලා කියන්නේ. මොකද මේ අපි ප්‍රතිඵලය ගැන හිත හිතා ඉන්නවට වැඩිය වැදගත් වෙන්නේ ඒ වෙනුවෙන් වැඩක් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් තමන් කරන දෙයින් තමන් මේ වෙලාවේ ගත්තු ඇක්ෂන් එකෙන් මේ කරන ක්‍රියාවෙන් මොන වගේ දෙයක් වුණත් ඒක බාර ගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඇයි මෙහෙම කියන්නේ? ඒ තමයි අපි මොන විදිහේ විශේෂිත දෙයක් කළත් මොන විදිහේ ස්පෙෂල් ඇක්ෂන් එකක් අරගෙන වුණත් ඒකේ අවුට්කම් එක ඒකේ ප්‍රතිඵලය නිශ්චිතම දෙයක් විදිහට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතන දේම නිශ්චිතවම වෙයි කියලා ඒ අපි කරන වැඩෙන් ඒ අවුට්කම් එක නිශ්චිතවම වෙයි කියලා අපිට කියන්න බෑ. ඉතින් මේකෙන් වෙන්නේ අපි මේ බලාපොරොත්තු මත ඕනෙවට වැඩිය ඇලිලා ඉන්න ගියාම වෙන්නේ මොකක්ද දන්නවද? අපි බලාපොරොත්තු වෙච්ච දේ ලබා ගන්න කල යුතු වැඩ ටිකවත් කරන්නේ නැතුව යනවා. බලාපොරොත්තුව මතම ඉන්න ගියාම ඇලෙන්න ගියාම ඉතින් අපි බලාපොරොත්තු විතරක් තියාගෙන වැඩ කරන්නේ නැතුව ඉන්නවා නම් ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා විතරක් කර කර ඉන්නවා බලාපොරොත්තු තියා ඉන්නවා කියන්නේ වැඩක් කරන්නේ නැතුව ප්‍රාර්ථනා විතරක් කර කර ඉන්නවා. ඉතින් එහෙම ප්‍රාර්ථනාවකින් විතරක් වෙච්චි හොඳ දෙයක් තියෙනවද කියලා හොයලා බලන්න. ප්‍රාර්ථනා කරපු පමණින් වෙච්චි හොඳ දෙයක් වටිනා දෙයක් තියෙනවද කියලා. අපි නිකමට උදාහරණයකට ගමු කෙනෙකුට හිතන්න පුළුවන් මගේ කලින් තිබුණු රිලේෂන්ෂිප් එකට වැඩිය මගේ ඊළඟ රිලේෂන්ෂිප් එක හොඳ එකක් වෙන්න ඕනි කියලා ඔබ බලාපොරොත්තුවක් තියාගෙන ප්‍රාර්ථනාවක් කරගෙන විශ් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ රිලේෂන්ෂිප් එක හොඳ කරගන්න ඔබ විසින් ඔබ තුලින් දියුණු කරගත යුතු දේවල් ඔබ දියුණු කරගන්නේ නැතිනම් අර විශ් එකක් තිබ්බ පළියට ඔබේ රිලේෂන්ෂිප් එක හොඳ වෙයිද? සමහර විට ඒ සම්බන්ධතාවය ඔබ හිතුවටත් වැඩිය අමාරු එකක් වෙන්න පුළුවන්. මොකද සමහර විට ඒ අමාරු තත්ත්වයට හේතුව වෙලා තියෙන්නේ ඔබේම පෞද්ගලික හේතු වෙන්න පුළුවන්. ඔබේම පෞද්ගලික තෝරා ගැනීම වෙන්න පුළුවන්. ඔබේම මේ පටු සීමාවන් වල ඉඳගෙන තියෙන විශ්වාසයන් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන වද වෙන්නේ නැතුව, ඒව ගැන හොයන්නේ නැතුව, ඒව චේන්ජ් කරගන්නේ නැතුව තමන් වෙනුවෙන් මේ බාහිරින් විතරක් හොඳක් හොයනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඉතින් ඔබ වෙන කෙනෙක්ගෙන් ඉල්ලනවා නම් ඔබව පරිස්සම් කරන්න, ඔබව රැක බලා ගන්න, ඔබව බේර ගන්න. ඉතින් තමන්ම තමන්ව රැක බලා ගන්න වැඩ කරන්නේ නැත්නම් එතකොට ඔබ වෙන කෙනෙක්ගෙන් ඔබව රැක බලා ගන්න ඔබව පරිස්සම් කරන්න ඔබව බේර ගන්න ඔබ තුලින් ඔබ වැඩ කරන්නේ නැත්නම් අපි වෙන කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඔබ සමහර වෙලාවට පුරුද්දක් විදියට ඔබේ ජීවිතේට හරි උසස් විදියේ සෑහෙන හොඳ දේවල් මේ ඔබේ ජීවිතේට වෙන්න ඕනි කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. ඔබේ ජොබ් එක ගැන, මුදල් ගැන, ඔබේ සම්බන්ධතා ගැන, යාළුවෝ ගැන, සමාජය ගැන ඕනෙම එකක්. නමුත් ඔය ඔක්කොම බලාපොරොත්තු විතරයි. ඉතින් මේ ඒ බලාපොරොත්තු තියුව පමණින් ඒ සියල්ල ඒකෙන් විතරක් ඒ සියල්ල වෙනස් වෙයිද සමහර වෙලාවට ඒවා සම්බන්ධයෙන් යම් යම් විදිහකට වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔබ නිසා නෙමෙයි වෙන කෙනෙක් දරපු මොකක් හරි උත්සාහයක් නිසා ඒවයි පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. අපේ ප්‍රාර්ථනා හින්දා වුණත් නෙමෙයි අපි නිසා වුණත් නෙමෙයි. ඉතින් මේ බලාපොරොත්තු වලට ගොදුරු වීමෙන් වෙන්නේ අපි අපේ පෞද්ගලික වගකීම් ටික පවා පැහැර හරින්න පටන් ගන්නවා. සමහර විට ඒ බලාපොරොත්තු වෙනුවෙන් කළ යුතුයම දේවල් පවා අප අපි මගහරින්න පුරුදු වෙනවා ගොඩාක් වෙලාවට. අපේ ඇතුළාන්තයෙන්ම ඇතුළතින් වෙනස් කරගත යුතු දේවල් තියෙනවා. අපි අපි ගොඩක් වෙලාවට ඒව පවා වෙනස් කරගන්නේ නැතුව අර බලාපොරොත්තු වෙච්ච දේ ලබා ලබා ගන්න ළඟා කරගන්න අපි හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මේ ලෝකේ බහුතරයකට ඔබට පවා වෙනසක් ඕනි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අයට වෙනසක් ඕනි වුණාට බොහොම ටික දෙනෙකුට විතරයි වෙනස් වෙන්න ඕනි වෙන්නේ. වෙනසක් ඕනි. හැබැයි වෙනස් වෙන්න ඕනි වෙන්නේ බොහොම පුංචි පිරිසකට විතරයි. අන්න එතනින් තමයි මෙන්න මේ කාරණේ තේරුම් ගන්න බැරි නිසායි ගොඩාක් අය මේ බලාපොරොත්තු වලට හැරෙන්නේ. බලාපොරොත්තු වලට ඇබ්බැහි වෙන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් අපිට වෙනස් වෙන්න බලාපොරොත්තුවක් ඕනිම වෙන්නේ නැහැ. බලාපොරොත්තුෙන් කරන්නේ අපිව දුකක් එක්ක ජීවත් වෙන තැනකට ඇදගෙන යන එක විතරයි. බලාපොරොත්තුව කියන එක අපිට දුකක් එක්ක ජීවත් වෙන්න හේතු හදලා දෙන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මොකද අපි කිසිම ක්‍රියාවක් කරන්නේ නැතුව බලාපොරොත්තු විතරක් තියාගෙන ඉන්න තාක්කල් කවමදාවත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඉතුරු වෙන්නේ අධික බලාපොරොත්තු සුන්වීමක් විතරයි. ඉතින් අපිට හැමදේම වෙනස් විදිහට ඕනි වෙන්න පුළුවන්. නමුත් අපි වෙනසක් කරන්න වැඩ කරන්නේ නැතිනම් පොඩ්ඩක්වත් අපි වෙනසක් වෙනසක් වෙනුවෙන් වැඩ කරන්නේ නැතිනම් අපි ඒ බලාපොරොත්තුවක් තියපු පමණින් අපිට කිසිම යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ ලැබෙන්නේ නෑ භුක්ති විඳින්න ලැබෙන්නේ නෑ. ඉතින් මේකේ තියෙන හානි කරන දේ තමයි අපිට වෙනස් විදිහට ඕනි වෙනසක් ඕනි හැබැයි වෙනුවෙන් වැඩ කරන්නෙත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි සමහරලාට අවධානය දෙන්නේ නැති වුණ විනාශ වුණ හානි වුණ දේවල් ගැන විතරක් ફોකස් කරගෙන ඉන්නවා. හැබැයි එහෙම කරගෙන අපි හිතන් ඉන්නවා බොහොම මැජිකල් විදිහට වෙනසක් වෙයි කියලා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අදෘශ්‍යමාන බලවේගකින් කෙනෙක් ඇවිල්ලා මේ වෙනසක් කරයි කියලා අපි හිතන් ඉන්නවා. ඉතින් මේ වගේ මුලා සහගත සිතුවිලි වලට තමයි අපි මේ බලාපොරොත්තු සම්බන්ධයෙන් ගොදුරු වෙන්නේ. ඉතින් ඒ වගේම තව කාරණයක් තියෙනවා මේකෙදි විස්තර කරන්න. ඒ තමයි අපි කියනවා සමහරු මේ බලාපොරොත්තුවක් නැතුව හෝප්ලස් විදිහට ජීවත් වෙනවා කියලා. එතකොට ඒ කිසි බලාපොරොත්තුවක් නැති චරිත කියලා කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු තියනවා හැබැයි ලැබෙන අවුට්කම් එක ගැනවත් මම මේ තියෙන බලාපොරොත්තුව මොන වගේ එකක්ද කියලාවත් කිසිම හැඟීමක් නැහැ. ඔහේ බලාපොරොත්තු තියෙන එක විතරයි කරන්නේ. ඒම් එකක් නැහැ. ඒකට අරමුණක් නැහැ. ඉලක්කයක් නැහැ. අන්තිමේදී කොහොම හරි ඒගොල්ලෝ මේ මොකක් හරි හීනයක් මවාගෙන මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා ජීවිතේ මොන විදියකට හරි වෙනස් වෙන්නේ කියලා. ඇත්තටම ඒගොල්ලන්ට තමයි මේ බලාපොරොත්තු නැති මිනිස්සු කියන්නේ. බලාපොරොත්තු තියනවා හැබැයි කිසිම හරයක් නැති. කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ වෙනස් කරන්න මොකක් වෙයිද කියන්නවත් දන්නේ නැහැ. හැබැයි ඔහේ බලාපොරොත්තු මවනවා. ඉතින් මේ ඔබට ඇත්තටම බලාපොරොත්තු තියන්නේ නැති හෝප්ලස් කෙනෙක් වෙන්න ඕනි නම් ඒක අවංකවම කරන්න. අවංකවම බලාපොරොත්තු බලාපොරොත්තු නොතියා ඉන්න. දැන් මෙතන මේ බලාපොරොත්තු තියන්නේ නැහැ කියලා කියන්නේ කිසිම ඉලක්කයක් නැතුව බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි කිසිම නැහැ එකට එල්ලයක්. ඒගොල්ලොත් හෝප්ලස් පිරිසක් තමයි ඇත්තටම. ඒ කියන්නේ මේ ඔබට ඇත්තටම බලාපොරොත්තු අතහරින්න ඕන නම් කිසිම දෙයක් ගැන බලාපොරොත්තු යන්න එපා. සියල්ලටම තියෙන බලාපොරොත්තු අතහරින්න. අවංකව බලාපොරොත්තු අතහරින්න බලාපොරොත්තු අතහරිනවා නම් ඒ කියන්නේ මේ බලාපොරොත්තුවක් ගැන ප්‍රාර්ථනාවක් ගැන හීනයක් ගැන මේ ඩ්‍රීම් ගැන ඒව ගැන හිතනවට වැඩිය ඔබට මේ වෙලාවේ කරන්න තියෙන දේ හරි සරලව කරලා කරන්න. Tamanට මේ වෙලාවේ කළ යුතුයක් යුතුයමක් තියෙනවා නම් ජීවිතේ වෙනුවෙන් ඒක කරන්න. ඔබ යමක් ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඔබ බලාපොරොත්තු තියනවා කියන්නේ ඔබ ඩ්‍රීම් එකක් මවනවා කියන්නේ ඒ කියන්නේ ඔබ මොකවත් කරන්න කැමති නෑ කියන එක. කළ යුතු දේ කරන්න කැමති නෑ කියන එක. ඉතින් ඔබ කළ යුතු දේ වෙනසක් වෙනුවෙන් ඔබ කළ යුතු දේ කරනවා නම් ඔබට මේ වෙලාවේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. කැප වෙන්න පුළුවන් ප්‍රමාණයට කැප වෙන්න. හැබැයි ඒ ඒ කරන්න ඒ ඒ කරන දේ නිසා ඔබ බලාපොරොත්තු වෙන අවුට්කම් එකක් තියෙනවා නම් ඒ අවුට්කම් එකට ඇලිලා ඉන්න එපා. අන්න ඒ බලාපොරොත්තු අතහරින්න. ඔබ ඔබ මේ වෙලාවේ වැඩ කරන යමක් වෙනුවෙන් ඒ කරන වැඩේ නිසා එන ප්‍රතිඵලය ගැන ඇලෙන්න එපා. ඒ අන්න ඒ බලාපොරොත්තු තමයි ඔබ අතහරින්න ඕනේ. මොකද අවුට්කම් එක හැම වෙලෙම අවිනිශ්චිත දෙයක්. අපි කැමති විදිහටම දේවල් නොවෙන්න පුළුවන්. සමහර විට අපි ඒ ප්‍රතිඵලය වෙනුවෙන් ඒ අවුට්කම් එක වෙනුවෙන් ඒකට අදාළව කරන්න තියෙන හැමදේම අපිට කරන්න පුළුවන් හැමදේම කරලත් සමහර විට ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. මොකද මේ <clears throat> ඒක තමයි ලෝකයේ ස්වභාවය. බලාපොරොත්තු වුණ අවුට්කම් එක නොවුනොත් අපි නැවතත් බලාපොරොත්තු සුන්වීමකට එනවා. ඒ නිසා මේ බලාපොරොත්තුව විතරක් තිබුණාට අවුට්කම් එක වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එහෙම අපි මේ බලාපොරොත්තුවක් විතරක් තියන් ඉන්නකොට සිද්ධ වෙන්නේ ඒ බලාපොරොත්තුව සම්බන්ධ ෆීලිං එකක් තියෙනවා. අන්න ඒක විතරයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒ ෆීලිං එකට අදාළව සැබෑම ප්‍රතිඵලය මැච් උනේ නැති වුණොත් ඔන්න බලාපොරොත්තු සුන් වෙනවා. මම හිතනවා මම මේ කියන එක තේරෙනවා ඇති කියලා. අපි යමක් යම් රිසල්ට් එකක් ගැන අවුට්කම් එකක් ගැන බලාපොරොත්තුවක් තියන් හිටියාම ඒක හීනයක් මවනකොට අපිට ෆීලිංස් වගේ දැනෙනවා. ඒක විතරයි අපිට දැනෙන්නේ. ඉතින් ඒ ඒක ලොකුවට තදට මනසට කාවැදුනහම අර අවුට්කම් එක ඒ ෆීලිං එකට මැච් උනේ නැත්තම් අලයින් උනේ නැත්තම් ඔන්න බලාපොරොත්තු සුන්නෙනවා. ඉතින් ඔබ වැඩ කරනවා නම් යමක් වෙනුවෙන් වැඩ කරන්න ඔබට ඔබට පුළුවන් වැඩ කරන්න ඔබ කැමති අවුට්කම් එක ඔබට ඔබට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක 50-50 තමයි. ඊට කඩ තියෙනවා. සමහර විට ඔබට ඒ අවුට්කම් එක නිර්මාණය කරගන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අපිට හැමදේම බාහිර මේ බාහිර ලෝකේ තියෙන හැමදේම පාලනය කරන්න බෑ. අපේ පාලනයෙන් තොරයි හැමදේම. ඒ නිසා ඔබට කරන්න පුළුවන් දේ කරන්න හැබැයි ප්‍රතිඵලයට ඇලෙන්න එපා. ප්‍රතිඵලය ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියන්න එපා. එහෙම නැතිනම් කිසිම දෙයක් නොකර ඉන්න අවංකවම. එතකොට <clears throat> කිසිම දෙයක් නොකර ඉද්දී සිද්ධ වෙන ඕනෙම දෙයක් 100%ක් බාර ගන්න පුළුවන් මානසිකත්වය හදා ගන්න. එතකොට ඔබට පුළුවන් මේ දේවල් බාර ගැනීම සම්බන්ධයෙන් සිද්ධ වෙන ඕනම දෙයක් බාර ගැනීම සම්බන්ධයෙන් ලැබෙන ඕනම දෙයක් ඇප්‍රිෂিয়েට් කිරීම සම්බන්ධයෙන් ඇක්සෙප්ට් කිරීම සම්බන්ධයෙන් ඔබට අන්න ඒ ගැන පුංචි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මට මොනවා වුණත් මොන දේ ලැබුණත් මම ඒක අගය කරනවා මම ඒක බාර ගන්නවා කියලා ඉතින් මේ මෙන්න මේ දේවල් තමයි ඔබ නොසලකා හරින්නේ ගොඩාක් වෙලාවට. අන්න ඒවයි වටිනාකම දකින්න ඉගෙන ගන්න. මේ දෙයක් බාර ගන්න එකේ, දෙයක් අගය කරන එකේ, ලැබිච්ච දේ ඇක්සෙප්ට් කරන එකේ වටිනාකම් තියෙනවා. ඒව ඉගෙන ගන්න. සමහර වෙලාවට ඇත්තටම අපේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් වෙනස් වෙන්න ඕනිම කියලා එකක් නෑ වෙනස් වෙන්න අවශ්‍යමත් නෑ අවශ්‍ය වෙන්නේ අපිට දැනට තියෙන දේවල් අගය කරන්න ඇක්සෙප්ට් කරන්න අන්න ඒ දැක්ම වෙනස් වෙන එකයි සමහර වෙලාවට අපිට කරන්න තියෙන්නේ මොකද ඔබට තේරිලා ඇති ඔබේ ජීවිතයට හැරිලා බලන්න සමහර වෙලාවට අපේ ජීවිතයට සිද්ධ වෙන දේවල් ඇත්තටම අපි හිතන තරම්ම නරක නෑ ගොඩක් වෙලාවට වෙන්නේ ඒ සිද්ධියට වැඩිය අපි ඒ සිද්ධිය සම්බන්ධයෙන් හිතන එක සිද්ධිය සම්බන්ධයෙන් ඇති වෙන ඇති කරගන්න සිතිවිලි ටික අපිට සෑහෙන ප්‍රශ්නයක් ගෙනහලා දෙනවා සෑහෙන දුකක් ගෙනහලා දෙනවා දුකකට හේතු වෙනවා ඒ සිද්ධියට වැඩිය අර සිතිවිලි ටික තමයි සිද්ධිය ලොකු කරලා පෙන්වන්නේ සිද්ධිය අමාරුයි කියලා පෙන්වන්නේ ඔබට සමහර වෙලාවට තේරෙනවා ඇති ඔය ඔය වගේ සිද්ධිවලදී සමහර වෙලාවට ඔබේ සිද්ධියට අකමැති ඔබ අර තියාගත්තු බලාපොරොත්තුවට ඒක මැච් වෙන්නේ නැති නිසා විතරමයි. වෙන කිසිම හේතුවක් නැහැ. නැත්තම් ඒ සිද්ධිය කිසිම හානියකුත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ, ගැටලුවක් නැහැ. ඔබේ බලාපොරොත්තුට මැච් වෙන්නේ නැති එක විතරමයි එකම හේතුව. ඉතින් සමහර වෙලාවට ඔබට තේරෙලා ඇති ඔබ තියෙන සමහර බලාපොරොත්තු ඕනිවට වඩා වැඩි බව දැනෙනවා ඇති. සාධාරණ නැති බලාපොරොත්තු තියෙනවා. හේතු රහිත බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ සිද්ධි ටිකක් තමයි බලාපොරොත්තු සම්බන්ධයෙන් අපේ මනසක වැඩ කරන්නේ. ඒ නිසා එක්කෝ ඔබට කරන්න තියෙන්නේ தত্ত্বය වෙනස් කරන්න ඔබට කරන්න තියෙන වැඩ ටික කරන්න නැත්නම් වෙනස් නොකර ඉන්න. මුකුත්ම නොකර ඉන්න. මොකද මේ බලාපොරොත්තුව කියලා කියන්නේ හිස් දෙයක් ඇත්තටම බලාපොරොත්තුව කියලා කියන්නේ බලාපොරොත්තු සුන්වීමකින් සුන්වීමකට කියන නමක් කිසිම උපකාරයක් නැති සරණක් නැති දෙයක් බලාපොරොත්තුවක් කියලා කියන්නේ බලාපොරොත්තු කියලා කියන්නේ අපි වෙනසක් ඉමේජින් කරනවා හැබැයි ඒක ක්‍රියේට් කරන්නේ නැහැ කියන එක බලාපොරොත්තුවට කියන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපි වෙන්නත් බැරි දේවල් තමයි බලාපොරොත්තුකින් ඉල්ලන්නේ. ඉතින් බලාපොරොත්තු විතරක් තියාගෙන හිටියාම ඒක ඒක කොහොමවත් වෙන්නේ නැහැ. මොකද අපි කිසිම වැඩක් කරන්නේ නැති නිසා. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා විතරයි. එතකොට මම හිතනවා ඔබට තේරෙන්නේ නැති මේ බලාපොරොත්තුවක් තියන්න එපා කියන්නේ මොකක් ගැනද? බලාපොරොත්තු අතහරින්න කියන්නේ මොකක් ගැනද? ලේසිම දේ අවුට්කම් එක ගැන අනවශ්‍ය විදිහට බලාපොරොත්තු තියන්න එපා. ඔබට මේ වෙලාවේ කරන්න තියෙන උපරිමයෙන් වැඩේ කරන්න වර්තමානයට අවදි වෙලා ඒක විඳින්න, ඒක ෆීල් කරන්න. එන ඕනෑම ප්‍රතිඵලයක්, එනම ඕනෑම රිසල්ට් එකක්, ඕනම අවුට්කම් එකක් accept කරන්න appreciate කම්ප්ලීට් කරන්න. එහෙම නැත්නම් ඔබට වැඩ නොකර ඔහේ ඉන්නත් පුළුවන්. එහෙම වුණොත් ජීවිතේ ගලන ඕනම ගැල්මකට ඕකේ වෙන්න පුළුවන් මානසිකත්වය හදා ගන්න ඕනේ. එතකොට මේ අපි බලාපොරොත්තු තියන්න එපා කියලා කියන්නේ ඔන්න ඔහම පොයින්ට් එකකට. මම හිතනවා ගොඩක් අයට මේක ඒ කාරණා ටික වැදගත් වෙයි කියලා. මොකද ගොඩක් අය මේ බලාපොරොත්තු කියන ප්‍රශ්න නිසා මානසික ආතතිය අසහන ගන්නවා. ඉතින් ඔබට ඔබ නොදැන හිටපු සහ ඔබ දැනගෙන හිටපු සමහර කාරණා අලුත් කරගන්න සහ නොදැන හිටපු කාරණා තේරුම් අරගෙන ජීවිතයේ ඉස්සරහට යන්න මේ කරුණ ටික උදව් වෙයි. තෙරුවන් සරණයි.